උදෑසන ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පාත්‍රන දේශකයන් වහන්සේ මහව ඉහළගම ගල්ලෑදීර පුරාණ ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය පූජපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ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 ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං ආමපන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං පදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාබාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි රාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි රාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ගච්ඡාමි සරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං ආමබන්තේ සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා සදා බුද්ධ සම්පන්න පින්වත් හැම කෙනෙක්ම මේ මොහොතේ සූදානම් වෙලා ඉන්නේ උතුම් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන ඒ උතුම් ධර්මයට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්නවා තමන්ගේ සංසාරික ජීවිතය සූපත් කරගන්න අවශ්‍ය කරන සියලු කටයුතු සිදු කරගන්නවා. විඳින්නා වූ ජාති ජරා ආදී අනන්ත ප්‍රමාණ සංසාරික දුක්ඛ ස්කන්ධයෙන් සදාටම අත මිදෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගෙනයි හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. පින්වත්නි උතුම් බුදු පියාණන් වහන්සේ මේ තුන් ලෝකයට පහළ වෙලා දේශනා කරේ ලෝකයේ තියෙන ඇත්ත తත්වය මොකක්ද කියලා. මේ ස්වභාව ධර්මය තුළ තියෙන ඇත්ත తත්වය මොකක්ද කියලා. මනුෂ්‍ය ජීවිතයක් කියලා කියන්නේ ඒ ශරීරය කියලා කියන්නේ තමන්ගේ හිත කියලා කියන්නේ එක්තරා ස්වභාව ධර්ම නියමයකට අනුව සකස් වෙන යම්කිසි සකස් වීමක්. එවැනි වූ සකස් වීමක තියෙනා වූ ඇත්ත తත්වය තේරුම් ගන්න බැරුව මම මාගේ කියලා අල්ලා තබා ගනිමින් තමන්ටම නොදැනෙන යම්කිසි බලවේගයකට අහු වෙලා කර කියා ගන්න දෙයක් නැතුව අසරණ වෙලා ඉන්න ස්වභාවයක් මනුස්ස ජීවිතවල තියෙනවා පින්නත්. ඒ බව තමන්ගේ ජීවිතය දිහා හොඳින් විමසලා බලන කෙනෙකුට මේ වෙනකන් ගත කරපු ජීවිතය දිහා හොඳට විමසලා බලන කෙනෙකුට හොඳට තේරෙනවා දැනෙනවා. තමන්ට වැඩිය ශක්ති සම්පන්න කෙනෙක් ඇවිල්ලා තමන්ගේ ශරීරය අතපයෙන් අල්ලලා හෝ ඔළුවෙන් අල්ලලා හෝ මේ ශක්තිමත්ව වෙනත් පැත්තකට අපේ මුහුණ හරවලා තියාගත්තොත් එහෙම මොකද කරන්න වෙන්නේ? තමන්ට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. හයිය වැඩි නම් මේ පැත්තෙන් අපිට ඕන හැටියට ජීවත් වෙන්න බැරි වෙනවා. ඒ ශක්තිමත් පුරුෂයාගේ ග්‍රහණයට ලක් වෙන්න සිද්ධ වෙනවා. ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ආන්ගේ වගේ මේ කාටත් දැනෙන දැනෙන්න ඕන තේරෙන්න ඕන ධර්ම ශ්‍රවණය කරන චිත්ත අභ්‍යන්තරයෙන් නැගෙන හැඟීම පින්වත්නි හොඳ වුණත් නරක වුණත් එක පැත්තක බලන්න කියලා නම් හැඟීමක් එන්නේ ඒකට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා යමක් හොයන්න කියලා නම් හැඟීමක් එන්නේ ඒ හොයන දේ හොයන්නම සිද්ධ වෙනවා ඉඳගෙන ඉන්න තැනින් නැගිටින්න කියලා නම් Tamanට හැඟීමක් එන්නේ නැගිටින්න සිද්ධ වෙනවා නැගිටින්න තු ඉන්න බෑ නැගිට තැනකින් නැගිටලා ඉන්න වෙලාවක ඉඳගන්න කියලා තමන්ගේ හිතේ ප්‍රබල හැඟීමක් ඇති වෙනවනම් ඒක කරන්න වෙනවා පින්වත්. කොයිතරම්නම් අඬන්න නැතුව ඉන්නවා කියලා කිව්වත් ඇඬෙනවා. කොයිතරම්නම් හිනහ වෙන්න නැතුව ඉන්නවා කිව්වත් හිනහ යනවා. කොයිතරම්නම් තරහ ගන්න නැතුව ඉන්නවා කිව්වත් තරහ යනවා. මේ ඔක්කොම වෙනවා. ඒ බව අපි හොඳින් කල්පනා කරන්න ඕනේ. එකක්වත් තමන් කරගන්නව නෙවෙයි. හැබැයි මේ දේවල් සිද්ධ වෙනවා. හරියට නිකන් තමන්ට වැඩිය හයිහත්ය තියෙන කෙනෙක් තමන් අල්ලන් ඉන්නවා වගේ. ඒක තමයි මේ හිතේ තියෙන සැකසීමේ ස්වභාවය. ඒ ඇති වෙන හැඟීම නිකන් ඉබේ පහළ වෙන දෙයක් නෙවෙයි. තමන්ට ඇති වෙන හැඟීමට අනුව තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. හැබැයි මේ පින්වත් අයගේ චිත්තසංතානයෙන් නැగిලා එනා වූ හැඟීම් පින්වත්නි කොයි වෙලාවකවත් අපි හිතුවට මට මේ හැඟීම තියෙනවා මට මේ හැඟීම නැහැ අනිත් අයට මේ අහවල් හැඟීම තියෙනවා. මට මේ අහවල් අහවල් දේවල් ගැන ඇලීමක් මට තියෙනවා. ඒක මම ඇති කරගත්තා. අනිත් අය ළඟත් මං ගැන මේ වගේ හැඟීමක් තියෙනවා. එහෙමත් හිතාගෙන ඒ අය වෙනුවෙන් අපේ ජීවිතය කැප කරගෙන තමන්ගේ තුලින් සිද්ධ වෙන දේ මොකක්ද කියලා දන්නේ නැතුව අනුන්ගේ තුලින් සිද්ධ වෙන්නේ කියලා මොකක්ද කියලා දන්නේ නැතුව ප්‍රාර්ථනා කරගෙන අදිෂ්ඨාන කරගෙන මේ දේවල් වෙනස් වෙන්න දෙන්නේ නැහැ කියලා ජීවත් වෙනවා. මූලික වශයෙන් පින්නත් යම්කිසි කෙනෙක් තමන්ගේ ගැන අවබෝධය හරියට ඇති කරගත්තොත් මේ චිත්තසංතාණයෙන් නැగిලා එන්නා වූ හැඟීම මටවත් අයිති දෙයක් නෙවෙයි මම කරපු දෙයක් නෙවෙයි මම කරන දෙයක් නෙවෙයි කියලා වැටහෙනවා. හැබැයි බොහෝ දෙනාට පින්වත්නි මරණකම්ම මේක වැටහෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙකුට මේක වටහා ගන්න පුළුවන් කමක් නැහැ. ඒකට පළවෙනියෙන්ම ඕන අවශ්‍යතාවයක් තියෙනවා. ඒ පළවෙනියෙන්ම ඕන අවස්ථාවය තමයි මේ ලෝකයට සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක්ගේ පහළවීම ඊ타ත්ම කලාතුරකින් සංසාරික සත්‍යයට මුණ ගැහෙන ලෝකයම අවබෝධ කරගත්ත උත්තමයන්න් වහන්සේ නමක්ගේ කාලයක් තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච ඒ උතුම් ධර්මය දේශනා කරපු මේ මහා උත්තමයන්න් වහන්සේ කෙනෙක් දේශනා කරපු ධර්මය තියෙන කාලයක උත්පත්ති ලැබීම ඒක බොහෝම තාම කලාතුරකින් ලැබෙන දෙයක්. ඒ වගේ ඊටාම දුර්ලභ ඊටාම කලාතුරකින් ලැබෙන මේ මහා අනර්ග අවස්ථාවක් ලැබිච්ච මේ ධර්ම ශ්‍රවණය කරන පින්නත් හැමෝම කල්පනා කරන්න ඕනේ මම කුමක්ද මේ ධර්මයෙන් ලබාගෙන තියෙන්නේ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ මගේ ජීවිතේ මම සරුදයක් වශයෙන් අරගෙන වැඩියෙන්ම කැප කරලා තියෙන්නේ මොනවටද කියලා විමසලා බලන්න ඕනේ ධර්මයේ තුලින් ලබාගත යුතු තමන්ගේ අවබෝධය තමන්ගේ තුල තියෙන අවබෝධය ලබා ගන්න පින්වත්නි තමන්ගේ ශරීරය තමන්ගේ හිත අවබෝධ කරගන්න මේ චිත්ත අභ්‍යන්තරයට එබිකම් කරන්න පුළුවන් තමන්ගේ තුල සකස් වෙන සකස් වීම තේරුම් ගන්න පුළුවන් තත්යක කර්මන්නේ වූ හිතක් හදා ගන්න ඕනේ යමක් කරන්න පුළුවන් හිතක් හරියට කපන්න පුළුවන් පිහියක් මහත් තියාගන්නවා වගේ තමන්ගේ තුලට එබි බලන්න ඕනේ එබී බලා ගන්න නම් හිත සමාහිත කරගන්න ඕනේ. ඒ සඳහා මූලික වශයෙන් කළ යුතු දේ නොකළ යුතු දේ කුමක්ද කියලා බුදුරජාන් වහන්සේගේ ධර්මය තුළ හොඳටම පැහැදිලි වෙනවා. මේ ධර්මය තුළින් අපිට ලැබෙන පළවෙනිම කාරණාව මොකක්ද කියලා අපි හැම දෙයකටම කලින් විමසා බලමු. බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙච්ච කාලේ අපිට ලැබෙන ලොකුම භාග්‍යය මොකක්ද කියලා මුලින්ම විමසලා බලන්න ඕනේ. යම් කිසි කෙනෙක් තමන්ගේ ශරීරයේ ආබාධයක් උපදිනවා කියලා හිතන්න. යමෙක් තමන්ගේ ශරීර ආබාධයක් ඇති උපදින උත්පත්තියම කකුලක් ඇද වෙලා අතක් ඇද වෙලා උපදිනවා. ඒ දැනත්තා දන්නවා පින්නත් මගේ කකුල ඇද වෙලායි තියෙන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි ඒ තැනත්තාට අනිත් අයට වගේ සාමාන්‍ය විදිහට කටයුතු කරගන්න බැරුව යනවා. සාමාන්‍ය විදිහට කටයුතු කරන්න බැරුව යනකොට අපහසුයෙන් කටයුතු කරනකොට කවුරු හරි කෙනෙක් කිව්වොත් දක්ෂ වෛද්‍යවරයෙක් ඉන්නවා ඔය ආබාධය සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන් කියලා. ඒ ආබාධිත තැනත්තාට මොකද හිතෙන්නේ? ඒ ආබාධිත තැනත්තාට හිතනවා ජීවිතේ පළවෙනිම කරගන්න ඕනේ. මෙන්න මේ ආබාධය සුව කරගත්තාම මට සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන් නේද කියලා. කියන හැම දෙයක්ම කැප කරලා, තියෙන හැම දෙයක්ම වෙන් කරලා පින්වත්නි අන්න ඒ දැනත්තා උත්සාහ ගන්නෙ නැද්ද හා මේ ආබාධිත තත්ත්වය සුව කරගන්න. ඒ දැනත්තා දැනගන්නවා ආබාධිත තත්ත්වයකින් මං ඉන්නේ කියලා පළවෙනියෙන්ම. ඒ මොකද එයාගේ ඇහැට පේන හිලා. එයා දැනගන්නවා හොඳ වෙදෙක් ඉන්නවා කියන්නේ. එයා දැනගන්නවා එයාට මේක හොඳ කරන්න පුළුවන් කියන්නේ. ඊට පස්සේ අන්න මේ දැනත්තා හොඳ කරන මාර්ගයට වැටෙනවා පින්නත්. ඒ මොකක්ද? වෙද මහත්ය හම්බෙන්න යනවා බෙහෙත් හය අහගන්නවා කළ යුතු දේ නොකළ යුතු දේ. මේ අසනීපය මේ ආබාධය හොද කරගන්න කල යුතු දේ නොකල යුතු දේ මොකන්ද කියලා විමසලා බලනවා දැනගන්නවා දැනගෙන ඒක කරනවා පරිස්සමෙන් ජීවත් වෙනවා ආන් ඒ වගේ පින්නත් මේ අපි නොහිතුවට කාරණා කාරණා දැනගන්න තමන් ගැන අවබෝධ කරගන්න අයට තේරෙන දෙයක් තියෙනවා ඒවා මේ ආර්ය ධර්මයේ තියෙන එක්තරා රහස් තමන් ගැන අවබෝධ කරගන්න අය අතර විතරක් සාකච්ඡා වෙන උතුම් රහස් ඇයි ඒ උතුම් රහස්‍ය අනිත් අයට ගෝචර වෙන්නේ නැහැ? උත්පත්තියෙන් ආබාධිත හිතක් අරගෙන උපදිනවාය කියලා පළවෙනිම දැනගන්නවා කෙනෙකුට නුවණ පහළ වෙනකොට. මේ හිත ආබාධිත තත්ත්වේ. මේ හිත කර්මන්නේ නැහැ. මට ලැබිලා තියෙන හිත හරියට නිකන් කකුල ආබාධිත කෙනාට ඇවිදින්න බෑ වගේ. මේ හිත ආබාධිත කෙනාට හිතන්න බෑ. හිතන්න බෑ කියනකොට මේ අතන hina පහළ වෙයි. ඇයි අපි අදිතරන් හිතනවානේ මේ හිතම තමයි අපිට පුදුම කරදරේ කියලා. හිතන්න බෑ කියන්නේ පින්නත් නේ නිවැරදිව හිතන්න බෑ කියන එක. නිවැරදිව හිතෙන්නේ නැහැ. බලන්න. මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. මේ ලෝකේ හැම දෙයක්ම නැති වෙනවා. මේ ලෝකේ හැම දෙයක්ම ජරාවටපත් වෙනවා, ව්‍යාධියටපත් වෙනවා, මරණයටපත් වෙනවා. නැත්තටම නැති වෙලා යන ලෝකය නැති වෙනවාය කියන එක සමහර අයගේ හිතවලට ගෝචර වෙන්නේ නැහැ. ඉඳලාමත් ගෝචර වෙනවා පින්නත් නේ බොහෝම කලාතුරකින්. තරහ ගිය වෙලාවට ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න ඇති වෙනකොට, අධික ලෝභය, ආදරය ආදී දේවල් ඇති වෙනකොට නෑ මේ දේවල් මම වෙනස් වෙන්න දෙන්නේ නෑ. මේවා වෙනස් වෙලා පුළුවන්ද? මේවා මට ඕන හැටියට තියෙන්න ඕනේ කියන හැඟීම් දැනිට වෙනකොට මේ ලෝකයේ අනිත්‍ය ස්වභාවය අරමුණු වෙන්නේ නෑ පිළිවන් හිතවලට. ඒ විතරක් නෙවෙයි. හැම කෙනෙක්ම හැල්මේ දුවනවා. ඉවරක් නැති දිවිල්ලක ඇදලා ඉන්නවා. රූප හඹාගෙන යනවා, ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් හඹාගෙන යනවා. ඒ විතරක් නෙවෙයි ඒවා ලබා ගන්න පොලිමෙත් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි පොර කනවා. ඒ විතරක් නෙවෙයි දඬුමුගුරු අතට අරගෙන විනාශ දේවල් කරගන්නවා. ඒ ඔක්කොම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් හඹාගෙන යන ඒ ගමන. මේ ගමනේ මේ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ මොනවද? බලාපොරොත්තු වෙන්නේ පින්වත්නි සැප. සැප වේදනාවල් ත්‍රිසං සත්‍යයගේ ඉඳලා සියලු දෙනාම බලාපොරොත්තු වෙන සැප වේදනා. ඇහැට පේන රූපයකින් Tamanට සැපයක් ලැබෙනවද? ඒ රූපය හඹාගෙන යන ගතිය නැද්ද හා? කනට ඇහෙන ශබ්දයකින් Tamanට සැපයක් ලැබෙනවද? ඒක හඹාගෙන ගිහිල්ලා ඒක Tamanගේ වශයෙන් පවත්වාගෙන තියාගන්න ඕනේ කියන හැඟීමක් දැනිට වෙලා අර ශක්තිමත් පුරුෂයෙක් කලින්ම මම සදාන් කළා වගේ බෙල්ල හරවලා අල්ලන් ඉන්නවා වගේ අර ලස්සන රූපයක් දැක්කම පෙන්වන්නේ ඔළුව ඇස් දෙක අහකට ගන්නේ නැතුව බෙල්ල ඒ පැත්තට හරවගෙන නැවත නැවත බලනවා නෙවෙයි බැලෙනවා එතනින් අයින් වෙන්න පුළුවන් කමක් නැහැ. ඊළඟ දවසේ ආය හොයාගෙන යන්න වෙනවා. මේ විදිහට හැමදාම මේ කරදරකාරී తත්වය තියාගෙන ජීවත් වෙන්න සිද්ධ වෙනවා. මේ බලන්න ඒ වෙන මොකක්වත් නෙවෙයි ඒ බලන වාරයක් ගානේ අහන වාරයක් ගානේ විඳින වාරයක් ගානේ Tamanට සැපයක් උපදින හින්දා. මෙන්න මේ తాකාලික සැප පිටිපස් හඹාගෙන එන හොරු පිරිසක් වගේ හරියට නිකන්. ඇහැකනාසය දිය ශරීරයට ලබා ගන්න මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් හරියට නිකන් හඹාගෙන යන හොරු පිරිසක් වගේ. Tamanට තරලා පොඩි කරලා Tamanගේ ළඟ තියෙන ඔක්කොම දේවල් උදුර ගන්න එන හොරු පිරිසක් වගේ කියලා ආශේසෝමසම සූත්‍රයේදී සඳහන් කරලා තියෙන පින්නතුන්ට ජානවාසී. මේකේ තියෙන ඇත්ත මොකද්ද කියලා බලන්න. සාමාන්‍ය මිනිස්සෙකුට තියෙන ධනය තමයි පින්නදී කුසල හිත කියන එක. ධර්මයේ තුල ඉන්න කෙනෙකුට. රූපේහි ආසාවක් ඇති වුණාද කුසල සිත අකුසල සිත බවට පත් වෙනවා. ඒකයි හොරා ගන්නවා කියේ කුසල හිතයි හොරා ගන්න. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අර රූපේ පස්සේ හඹාගෙන යනකොට රූපයක් කෙරෙහි ආසාවක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් ඔක්කොම තමයි අපි රූපයක් ගැන කියලා එකක් කොන හින්දා කතා කරනවා. රූපයක් ගැන ආසාවක් ඇති වුණාම පින්නත් ඒක දිහා නැවත බැලුවා නම්, නැවත බැලුවා නම්, නැවත බැලුවා නම් මොකක්ද වෙන්නේ? Tamange හිතේ ඒත් එක්ක ඇති වෙන ආසාව ඒ මොහොතේම දුක උපද්දවනවා. ඒ මොහොතේම කනස්සල්ල උපද්දවනවා. ඒ මොහොතේම පශ්චාත්තාප උපදිනවා. ඒ මොහොතේම Tamanට අපහසුතාවයන් උපදිනවා. ඇයි නැවත බලන්න නැවත බලන්න කියලා. ඊට පස්සේ පුළුවන් ද මගේ වසඟේ මේක තියාගන්න කියලා අදහස් ඇති වෙනවා. පුළුවන් ද මගේ වසඟේ තියාගන්න කියලා අදහස් ඇති වෙනකොට මොකක්ද වෙන්නේ කියලා බලන්න Tamanගේ හැම දෙයක්ම කැප කරලා පින්නත් මේ දේවල් තමන්ගේ වශයෙන් ගන්න හදනවා. එක මොහොතකට හරි මේ දේවල් තමන්ගේ වශයෙන් ගන්න පුළුවන්කමක් ලැබුණොත් යම් හේකින් මොකද වෙන්නේ? එහෙම ගන්න පුළුවන් කියලා හිතුනොත් නැවත නැවත ගන්න හදනවා. ඉවරක් වෙන්නේ නැහැ. අතරක් නැති උත්සාහයක් ගන්නවා. ඒත් ඒක හිතේ ඇති වෙන වේගය, හිතේ ඇති වෙන බලය තව තව තව තව ආසාව එන්නෙන් එන්නෙන් වැඩි වෙනවා. වැඩි වෙන්න වැඩි වෙන්න තමන්ගේ තුලින් හරියට නිකන් ගිනි ගත්තා වගේ රූපේ නැතුව බැරි වෙනවා පින්නත්. ඒ රූපේ නැවත බලන්න නැතුව බැරි වෙනවා. අහන්න නැතුව බැරි වෙනවා. විඳින්න නැතුව බැරි වෙනවා. ඒවත් එක්ක ඇති වෙන්නේ වැඩිපුර සැපද වැඩිපුර දුක්ද? වැඩිපුර ඇතිවෙන දුක්. විශේෂයෙන් මානසික දුක්. ඊළඟ කොයි වෙලාවක හරි මේ රූපේ නැත්තරම නැතිලා යනවා. රූපයක් පතාගෙන අවුරුදු 60ක් ජීවත් වුණා කියන්නේ 60 වෙනි අවුරුද්දේදී පතාගෙන ආපු රූපේ නැති වෙලා ගියොත් පින්නන්නේ සදාකාලිකව එතෙන් එහාට ඒ ජීවිතේ ඉවරයි. එහෙනම් මෙච්චර කල් කරපු ඔක්කොම ගඟේ ගියා වගේ. එහෙනම් අන්න ඒ වගේ ජීවිතයක් අපිට උරුම වෙලා තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් ග්‍රහණය කරගන්නවා කියලා කියන්නේ මහා දුක් ගොඩක්. රූපයක් දකින්න ශරණයේකම ඒක බව අපිට දැනෙන්න ඕනේ. එතනින් නවතින්නේ නැහැ. මේ Taman කැමැත්තක් උපදවාගෙන තියෙන පංචකාම සම්පත්තියෙන් කෙරෙහි ඇතිවන හැඟීම වැඩි වුණාම පින්නත් විෂම ලෝභ ඇති වෙනවා. විෂම දේශ ඇති වෙනවා. අනිත් අය මරලා හරි. අනිත් අයට ගහලා හරි. අනිත් අයව හිත හිංසා කරලා හරි. මම මේ දේවල් මට ඕන හැටියට තියාගන්නවා කියලා දඬු මුගුරු අතර ගන්නවා. එවැනි தත්යකට පත් වුණාට පස්සේ පින්නත් දඬු මුගුරු අතර ගන්නකොහම මේ අතන්ගේ හිතේ නැවෙන්නේ අතරගත්ත දණ්ඩක්. එහෙම එකක් නමුත් බලන්න හොඳට කටෙන් නිකුත් වෙන වචනය කියලා කියන්නේ පින්නනේ දඬු මුගුරු තමයි. Tamanට ඕන දේවල් රැකගන්න කොයි තරම්නම් වාග් ප්‍රහාර එල්ල කරනවද කියලා. ඒවා අනිත්‍යයට හරියට හිතුම් දෙන දේවල්. ඉතින් මේ දේවල් ආරක්ෂා කරගන්න මේ දේවල් තියාගන්න ගන්න මේ උත්සාහයේදී තමන්ව තමයි හිඳ අතින් ඇල්ලුවා වගේ. අසුචි අතේ ගාගත්තා වගේ. අනුන්ට ගහන්න අසුචි අතට ගත්තා නම් ඉස්සෙල්ලා ගෑවෙන්නේ තමන්ගේ. අනුන්ට ගහන්න ගින්දර ඇල්ලුවා නම් ඉස්සෙල්ලා පිච්චෙන්නේ තමන්ව. ආන් ඒ වගේ මේ ජීවිත පින්නත් රූපින්ද පිච්චෙනවා, ශබ්දින්ද පිච්චෙනවා, ගන්ධින්ද පිච්චෙනවා, රසින්ද පිච්චෙනවා, ස්පර්ශින්ද පිච්චෙනවා. මේ හිත පිච්චෙනවා. මේ පිච්චි පිච්චි දැවි දැවි ඉඳ සිද්ධ වෙනවා විතරක් නෙවෙයි අර විෂම වූ ක්‍රියාවන් සංසාර ජීවිතයේ අනන්ත දුක් විඳින සතර අපාගත කරවනවා. ඒ සතර අපායේදී විඳින්න වෙන දුක් කොච්චරද කියලා මේ මොහොතේදී අපි කියන්න යන්නේ නැහැ. ඒවා මේ අත්තු හොඳට හොයලා තියෙනවා අහලා තියෙනවා. තිරසංගත ජීවිතයක තියෙන දුක පවා හොඳට මේ අත්තු දන්නවා. ඉතින් එවැනි තත්යකටපත් වෙනවා. හිතේ නැගෙන හැඟීම තමන්ව අපායේ හෙළලා තමයි නවත්තන්නේ. හැබැයි හැම වෙලෙම අදහසක් තියෙනවා. ඒ තියෙන අදහස තමයි මොන වැරද්ද කළත් හැමෝගෙම තියෙනවා වැරදි අදහසක්. අනිත් අය අපාය ගියාට මාව නම් අපාය යන්නේ නැහැ. මාව නම් යන එකක් නැති වෙයි. මාව නම් අපාය යන එකක් නැති වෙයි. මාව තිරසංගත වෙන එකක් නැති වෙයි. ඒක ඒක නම් වෙන්නේ නැහැ කියන විශ්වාසයක් තියෙනවා. පොඩි කාලේ විශ්වාස තිබ්බ අසනීප හැදෙන්නේ නැහැ කියලා. තමන්ගේ પરම්පරාවේ කිසි කෙනෙක් මැරෙන්නේ නැහැ කියලා විශ්වාස තිබුණා. ඒක වුණා හැබැයි. නොයෙකුත් අසනීප මට හැදෙන්නේ නැහැ කියලා විශ්වාස තිබ්බා. ඒවත් වුණා හැබැයි. මම එක එක විභාග වලින් අසමත් වෙන්නේ නැහැ කියලා විශ්වාසයක් තිබ්බා. ඒවත් වුණා හැබැයි. නොහිතපු ඒවා ලොකුවම වුණා දැන් ලොකු විශ්වාසයක් තියෙනවා මම අපාය යන එකක් නැහැ කියලා. හැබැයි අන්තිමට ඒකත් වෙනකම්ම හොයන්න හම්බෙන්නේ නැති වෙයි. සතර අපාය වැටුනොත් කවදාකවත් ගොඩේමක් නැහැ. මේ හැම දෙයක්ම පින්නත් කල්පනා කරලා බලනකොට දැනෙන්න ඕනේ ඇහැට පේන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා කියන්නේ ආදරයෙන් වැළඳ ගන්න ඕන දේවල් නෙවෙයි කියලා. ඒවා සැප උපද්දවන වස්තු වගේ දැනුණට ඒවෙන් උපද්දවන්නේ සංසාරගත මහා දුකක්. සංසාරගත දුකක් විතරක් නෙවෙයි මේ මොහොතේ මහා දුකක් උපද්දවනවා. රූපයක තියෙන බැඳීම ඊටාම් ප්‍රබල දුක්ඛිත තත්ත්වයක් ශබ්දයක ගන්ධයක රසයක ස්පර්ශයක කියන ඒවා. ඒකන ප්‍රබල දුකක් උපද්දවනවා. එවැනි වූ දුකක් උපද්දවනවා කියන එක අහන්න හිතෙන් Tamanට දැනුණාද ඊයේ දවසේ? අද දවසේ දැනුණාද? පෙරේද දැනුණාද? ගිය අවුරුද්දේ දැනුණාද? කොච්චර අඩුවෙන්ද දැනෙන්නේ? ඒ බව මතක් වෙන්නේ නැහැ ඔය හිතට. මේ ලෝකේ අනිත්‍යයි කියලා මතක් වෙන්නේ නැහැ අරමුණු කරන්නේ නැහැ. මේ ලෝකේ දුකයි කියලා ඔය හිත අරමුණු කරන්නේ අරමුණු කරන්නේ නැහැ. ඊළඟට දැන් කාරණා දෙකක්. එහෙනම් කලින් සඳහන් කරා වගේ ආබාධිත කෙනෙකුට නිවැරදිව ඇවිදින්න බෑ. අය ආබාධිත නම්. එහෙනම් උත්පත්තියේ ඉඳලම පින්වත්නි මේ ආයත මේ ලෝකේ නිත්‍යයි කියලා කවුරු හරි ඉගන්වනවද? මේ ලෝකේ සැපයි කියලා කවුරුත් ඉගන්වනවද? නෑ ඉගෙනුවේ නෑ. එදා ඉඳලා මොකද කරේ? සැප සංඥා, නිත්‍ය සංඥා දන්න දවසේ ඉඳන් පහළ වුණාද නැද්ද? දන්න දවසේ ඉඳන් මේ හිත අම්මාව අල්ලගත්තා, සෙල්ලම් බඩු අල්ලගත්තා, යහළු මිත්‍රාදී අල්ලගත්තා. ඒ විදිහට එක එක ඒවා අල්ලගෙන මේවා මගේ මගේ කියලා පුංචි කාලේ ඉඳන් වතුර බොන කෝපේ පවා අල්ලගෙන ඒවා වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගන්න කවුරුවත් ඉගන්නේ නැහැ. එහෙනම් නිත්‍යයි කියන එක හටගන්න හටගන්න යම් හේතුවක් ඇතුව. ඉබේ පහළ වුණත් නෙවෙයි. ඒ හේතු තමයි සංසාරගත ජීවිතයේ තියෙන වැරදි ආශ්‍රවයන්. එහෙනම් ඒක හින්දා දැන් එහෙනම් උත්පත්ති ලැබලා තියෙන ආබාධිත හිතක් ඇතුව. ඒ විතරක් නෙවෙයි පින්නත්. මම අහන මේ අයගෙන් අද ධර්ම දේශනාවේ මාතෘකාවට අදාළව තමන්ගේ මූණ මැද්දෑවේ තියෙන නහය හදාගත්තේ තමන්ද? මූණ මැද තියෙන නහය අපිට ඕන හැඩයට හදාගත්තද? මූණ Tamanට ඕන හැටියට හදාගත්තද? උස Tamanට ඕන හැටියට හදාගත්තද? මහත Tamanට ඕන හැටියට හදාගත්තද? කළු මිටි ඒ මොකක්වත් Tamanට ඕන හැටියට නෙවෙයි. ඔය ශරීරය කොහෙන් පහළ වුණාද? මම නම් දන්නේ නැහැ. හෙට අනිද්දා වෙනකොට ඔය ශරීරය මොන වගේ හැඩයකට එයිද? මම නම් දන්නේ නැහැ. එතකොට කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි දාඩිය දාන එක නවත්ත ගන්න පුළුවන්ද? බෑ. බඩගිනි වෙන එක අඩු කරගන්න පුළුවන් ද අදිෂ්ඨාන කරලා? බෑ මොකක්වත් බෑ. උදේ ඉඳන් හුස්ම ගත්තද? මමද ගත්තේ? මං හිතලා ගත්තද? දන්නේ නැහැ ඒක අරන්. කවුරු අරන්ද කියන්නේ මං දන්නේ මං දන්නේ නැහැ. උදෑසන ආහාරය ගත්ත දැන්. ගත්ත ආහාරයෙන් දැන් මොකද වෙලා තියෙන්නේ කියලා දන්නවද? නෑ දන්නේ නැහැ. ඒක දිරවන්න අවශ්‍ය කරන දේවල් කවුරු හරි මම ආ අද මම ටිකක් තෙල් ಜಾති වැඩියෙන් කෑවා. දැන් මේ වගේ වැඩියෙන් අම්ල ටිකක් එහෙම දාන්න ඕනේ කියලා මම දානවද? නෑ මම දාන්නේ නෑ. ආමාශියුස මම දාන්නේ නෑ. ඒක දිරවන එක මම කරන්නේ නෑ. මේ ශරීරය මොනවද මම කරන්නේ එතකොට? මේකේ ශෝෂණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය මම හිතලා වෙනස් කරනවද? ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය මම හිතලා වෙනස් කරනවද? ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය සුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය එකක්වත් පින්නත් මේ අපි කරන්නේ නැහැ. ඒවා මේකේ වෙනවා. ඒවා මේකේ වෙනවා. අන්න බලන්න. හේතු අනුව සිද්ධ වෙනවා. ඒ බව ඔය හිතට දැනුණාද? එහෙනම් ඒ බව දැනුනේ නැත්නම් ඔය හිත ඇත්ත නොදැනෙන ආබාධයකින් පෙළෙනවද නැද්ද? Taman ළඟ තියෙන දේ දැනෙන්නේ නැහැ. Taman ළඟ තියෙන දේ දැනෙන්නේ. මේ ශරීරය මට ඕන හැටියට තියාගන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා. ඒකෙන් මගේ කියාගෙන ඉන්නවා. මගේ කියාගෙන හිටියට මේ ශරීරය මගේ කියලා ගන්න පුළුවන්කම නැහැ. එහෙම පුළුවන්කමක් නැහැ. ඇයි? කුලී නිවසක ඉන්න කෙනෙක් වින්නත් කුලී නිවසේ ඉන්නවා. ඒ නිවස සුද්ධ කරනවා. ඒ නිවසේ ඕන ඕන හැටියට බඩු බාහිර ආදිය තියනවා. ඕන ඕන ජනේල් දොරවල් වහනවා, අරිනවා. ඒ ඕන එකක් කරනවා. ඒකේ උත්සවයක් ගන්නවා. හැබැයි කුලිය නිවසේ ඉන්න කෙනෙකුට කවදාහත් එයාගේ හිතට මේක මගේ නිවස කියලා අදහසක් බලෙන්වත් ගන්න බෑ. හැබැයි වැඩ ටික කරගන්නවා. හැබැයි මගේ නිවස කියන අදහසක් බලෙන්වත් ගන්න බෑ. ඇයි ඒ? කුලිය නිවස හදාගත්තේ මම නෙවෙයි. කුලිය නිවස සැලසුම හැදුවේ මම නෙවෙයි. ඒක මට කඩන්නත් බෑ. ඒක මට පින්තාරු කරන්නත් බෑ. ඒක මට ඕන හැටියට හදන්නත් බෑ. ඒ මොකක්වත් කරන්න බෑ. ඒකින්ද හිත යන්න කිව්වොත් යන්න වෙනවා. ගෙදරින් භාගකින් යන්න කිව්වොත් ඒත් යන්න වෙනවා. ඒකින්ද කවදාකවත් මේ හිතකට මගේ නිවස කියන හැඟීමක් කුලී නිවස ගැන බලෙන්වත් ඇති කරවන්න බෑ. ඒක මේ අතන හොඳට පැහැදිලි නේද? කුලී නිවස උත් එක්ක මේ ශරීරය සංසන්දනය කරොත් මේක හදාගත්තේ මම නෙවෙයි. දැන් කියපු කාරණා ටිකත් එක්ක සංසන්දනය කරලා බලන්න. මේක හදාගත්තේ මම නෙවෙයි. මේකේ නහය හැඩතල, මේකේ මූණේ හැඩතල, මේකේ පාට, මේකේ උස, මේකේ මහත එකක්වත් තීරණය කරෙත් මම නෙවෙයි, කරන්නෙත් මම නෙවෙයි. එහෙනම් මේකේ පාටත් මම නෙවෙයි. ගෙදර පින්තාරු කරන්න බෑ වගේමයි. මේකේ සැලැස්මත් මම නෙවෙයි. මේක යම් කිසි හේතුවක් වුණු සකස් වෙන එකක්. මම මේක läගගත්තා. මගේ හිත මේකෙම läගලා ඉන්නවා. මේ වස්සට වෙලා ඉන්නවා. හැබැයි මේකට මොනව වෙනවද කියලා මම දන්නේ නැහැ. හෙට අනිද්දා වෙනකොට මට ඕන හැටියට මේක ඉන්නකො මගේ මූණ රවුම් වැඩි මම හතරස් කරගන්නවා හෙට වෙනකොට කියලා පුළුවන්ද? නෑ මගේ මූණ හතරස් වගේ මගේ මූණ රවුම් කරගන්නවා කියලා පුළුවන්ද? මොකක්වත් බෑ. මේක ජරාවටපත් වෙනවා කියලා අයින් කරගන්න පුළුවන්ද? බෑ. මේක කියන දේ අහන එකක් දනිත් එක. නෑ. දැන් කීතරයක් මේ වෙනකොට මේ ජීවිතේ කීතරයක් මේ ශරීරය අපි පිරිසිදු කරලා නැද්ද? මට ඕන විදියට තියාගන්න පුළුවන් ශරීරයක් නම් පින්වත් නේ. ආ ඔන්න මම දැන් පිරිසිදු කරා. දැන් ඉතින් පිරිසිදු අපිරිසිදු කරගන්න නැතුව ඉන්න ඕන කියන්න ඕනේ. කියන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම පුළුවන්ද? එහෙම පුළුවන් කමක් නැහැ. ඉතින් ඒකින්ද මේ ශරීරයක් අනිත් එක තමයි. එක තැනක විනාඩි 10ක් විනාඩි 5ක් එක ඉරියව්වේ ඉන්න පුළුවන් බලන්න ඔය ශරීරයත් එක්ක. මොකද වෙන්නේ? වම් කකුල වලින් දකුණු කකුල තියාගන්න කියලා ඔන්න කියනවා අපේ හිත අපිට. කිව්වේ නැත්තම් කරේ නැත්තම් දඬුවම්. දඬුවම් මොකද්ද? හරියට රිද්දනවා. ඉතින් අපි ආ හොඳයි හොඳයි කියලා තියාගන්නවා. දැන් සැපක් දැනෙනවා ඔන්න. සැපක් ඇති වෙනවා ඉතින්. නේද? ඒවා මගේ කියලා ගත්ත හින්දා මේවා තේරෙන්නේ නැහැ. මේවා දිහා බාහිර ඉඳන් බලනවා නම් හොඳට තේරෙනවා. ඔන්න දකුණු කකුල උඩින් වම් කකුල තියාගෙන දැන් හොඳයි සැපක් දැනෙනවා දැන් ඉන්නවා. චුට්ටකින් මොකද කියන්නේ? ආයෙ කියනවා දැන් වෙනස් කරන්න වම් කකුල උඩින් දකුණු කකුල තියාගන්න කියනවා. ඉතින් ආ හොඳයි ඉතින් අපි ඉතින් ආයෙ ඒ විදිහට තියාගන්න. ආයෙ චුට්ටක් ආයෙ කියනවා අනිත් පැත්තට. වෙන කෙනෙක් එහෙම ඕක කරා නම් අපිට කොච්චර කරන්නේ නේද? ඉතින් මේ ශරීරය හොල්ල හොල්ලම ඉඳ වෙලා පින්නත් සැරෙන් සැරේ සැරෙන් සැරේ. එහෙනම් කොහොමද අපි මේකට මගේ කියන්නේ? හැම වෙලේම මේ ශරීරය හොල්ල හොල්ල ඉඳ වෙලා. ඉරියව් වෙනස් කර කර ඉඳ වෙලා. ලැබෙන ලැබෙන දේට ප්‍රතිකාර දක්වන්න සිද්ධ වෙලා. උදේ කැහක නගනයක් ඇවිල්ලා හිටියොත් බාර ගන්න වෙනවා ඒක. කරන් දෙන්නේ එහාටින්. අද මට විවාහ මංගල උත්සවය ගන්න තියෙනවා යනවා යනවා ওই නගන යටට යනවා. අද ඕන දවසක නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ කියලා එහෙම කරන්න පුළුවන්ද? බෑ. එන දේ බාර ගන්න වෙලා තියෙනවා. හෙට උදේ වෙනකොට එන දේ බාර ගන්න වෙලා තියෙනවා. ආන් ඒකයි පින්නත් කියන්නේ මේ ශරීරය තමන්ගේ වශයෙන් ගන්න පුළුවන් කමක් නැහැ. කෙටියෙන්ම කියනවා නම් මේ ශරීරය තමන්ගේ වශයෙන් ගන්න බෑ කියලා ඔප්පු කරගන්න පුළුවන් විදිහ කෙටියෙන්ම කතා කරන්න මෙන්න මෙහෙම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි යමක් අනිත්‍ය නම් ඒක දුකයි යමක් දුකයි නම් ඒක කවදාකවත් ආත්ම වෙන්නේ නැහැ කියලා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි ඒ බව හොඳටම පැහැදිලි. යමක් දුකයි නම් ඒක ආත්ම වෙන්නේ නැහැ. ඇයි යමක් දුකයි නම් ආත්ම වෙන්නේ නැත්තේ? මේ ලෝකෙ කිසිම කෙනෙක් කැමතිද දුකක් ළඟ තියාගන්න ආත්ම වෙන්නේ පින්නන්නේ Tamanට ඕන හැටියට පාත්ත ගන්න පුළුවන් නම් ආ මෙහෙම වෙන්න කියනකොට එහෙම වෙනවනම් මෙහෙම නොවෙන්න කියනකොට මෙහෙම නොවෙනවනම් ඒ කියන වෙලාවෙම එහෙම වෙනවනම් ආත්ම කොට ගන්න පුළුවන් දැන් මං අහන මෙයාගේ ශාරීරික දුක් පීඩාවල් වලට කැමති කවුරු හරි ඉන්නවද ඉදිකටු මලක් තරමට පුංචි රිදීමකටවත් කැමතිද නිදිගුම්බ කට්ටක් ඇදෙනවට කැමතිද ධර්ම ගානේ නමුත් එවැනි පුංචි ශාරීරික වේදනාවක්වත් Tamanට එනකොට ආහා යනවා යනවා කියලා ඒ වේදනාව අයින් කරන්න පුළුවන්. ආහා වේදනාව යට යනවා යට යනවා ඕක දැන් හරියන්නේ නැහැ කියලා අයින් කරන්න පුළුවන්. බෑ. එහෙනම් මගේද? එහෙනම් මගේද? අන්න බලන්න. දුක් වේදනාවට කවුරුත් කැමති නැහැ. නමුත් දුක් වේදනාව ඇවිල්ලා ඒවා එහෙම්මම තියෙනවා. යන්නේ නැහැ. දුක් වේදනාවට ශාරීරික දුක් වේදනාවට වැඩිය පින්නත් මිනිස්සු ඉතාම අකමැති මානසික වේදනාවලට. බලන්න ඒක දරන්නත් අමාරුයි. ඒ බව ඔප්පු වෙනවා හොඳටම මානසික දුක් වේදනා දරා ගන්න බැරි වෙනකොට සමහර ඇත්තෝ මොකද කරන්නේ? මගේ මේ හැම ඉරිලා ගිය දෙයින්, මාස් විසිරලා ගිය දෙයින්, මේ විසිරුණ දෙයින්, කට කුඩු වුණ දෙයින් කියලා ඒක සැපයි කියලා කෝච් එකට පයින්නවා ගිහිල්ලා. ඇයි ඒ? ඒ ඇති වෙන ශාරීරික වේදනාවට වැඩිය මානසික වේදනාව දරුණු හින්දා. දරා ගන්න බැරි හින්දා. එහෙම නේද? එහෙනම් හොඳින් කල්පනා කරන්න ඕනේ. මානසික වේදනාවට කවුරුවක්වත් කැමති නෑ එහෙනම්. හැබැයි Tamanට තරහ එනකොට, යම් පීඩා ඇති වෙනකොට, ආ හා මේ වේදනාව දැන් එපා. මේක අයින් වෙන්න මගේ හිතෙන්. මේක අයින් වෙන්න අයින් වෙන්න දැන් කියවට අයින් වෙනවද? එහෙනම් මගේද? එහෙනම් මගේ වසඟයට ගන්න පුළුවන්ද? පුළුවන් කමක් නෑ. එන එන දේ බාර ගන්න වෙලා පින්නත් නේ ශරීරය විතරක් නෙවෙයි හිතේ. ඔය ළඟ තියෙන ශරීරය විතරක් නෙවෙයි ඔය ළඟ තියෙන හිතේ එන එන දේ බාර ගන්න වෙලා තියෙනවද නැද්ද? උදේට එන්නේ සැප වේදනාවක් නම් ආ හොඳයි. උදේට එන්නේ ඒස එකක් කුමක් බඩ එකක් කුමක් කන එකක් කුමක් වගේ දුක් වේදනාවක් නම් ඉතින් මොකද කරන්නේ? ඒකත් දරාගෙන ඔය ඉන්නේ. අද මට කන එකක් කුමක් පා කියලා කියනවා. නේද? අද ඊයේ රෑ මට දරන්න බැරි එකක් කුමක් හදුණා මම පුදුම දුකක් විඳින්න කියනවා. ඉතින් එන එන දේ විඳ ගන්න වෙනවද නැද්ද? ඒ විතරක් නෙවෙයි මූණ එල්ලගෙන ඉන්න දවස් ගණන් ඉන්නවා. පැත්තකට ත්‍රිසිස් කරලා අඬ අඬ ඉන්නවා. මොකද මේ? දරා ගන්න බැරුව පැලපෙන එන කෙනාට දුක් කිය කිය ඉන්නවා. මොකද එනවනේ ඉතින් උල්පතකින් වතුර ගලාගෙන එනවා වගේ තමන්ගේ චිත්ත අභ්‍යන්තරයෙන් ඒවා නැగిලා එනවා කියනවා. අන්න ඒ නැగిලා එන ස්වභාවයක තියෙන ශරීරයක් සහ හිතක් උරුම කරගෙන නෙවෙයි ජීවත් වෙන්නේ. හැබැයි එවැනි ස්වභාවයක තියෙන තමන්ගේ ශරීරය ගැන හිතෙන්නේ මොකක් කියලාද? මගේ වශයෙන් කරගන්න පුළුවන් ආත්මයයි කියලා හිතෙනවා. මට මොනවත් කරගන්න බෑ. එන පුංචි වේදනාවක්වත් නවත්ත ගන්න බෑ. එන පුංචි මානසික වේදනාවක්වත් නවත්ත ගන්න බෑ. ශාරීරික වේදනාවක්වත් බෑ. ඒ දුක් වේදනාව නවත්ත ගන්න බෑ. ආන්ගේ දුක් වේදනාව නවත්ත ගන්න බැරිකමම අරමුණු කරගෙන උතුම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමස් දුකයි නම් ඒක ආත්ම වෙන්නේ නැහැ කවදාකවත් කියලා. එහෙනම් ওই ළඟ තියෙන්නේ ආත්ම දෙයක්ද අනාත්ම දෙයක්ද? අනාත්ම දෙයක්. අනාත්ම දෙයක් ළඟ තියාගෙන ඔය හිත මෙච්චර කල් මොකද කරේ? මගේ මගේ ශරීරය මගේ හිත විතරනේ අනුන්ගේ දේවලුත් මගේ කියලා ගත්තා. අනුන්ගේ ශරීරත් අරගෙන මේවා මගේ අය මේවා මගේ අය. මේ මගේ මේ අයගේ හිතවල තියෙන හැඟීමත් මගේ. කියනවා පොඩි පුතාගේ ආදරය නම් වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. මට තියෙන ආදරය ඒක වෙනස් වෙන්න මම දෙන්නේ නැහැ. දෙන්නෙත් නෑ හා බලමු. නේද? ඒ අනුන්ගේ හිතවල තියෙන දේවල් පවා Tamanට ඕන හැටියට තියාගන්න ගන්න මේ උත්සාහය පින්නන්නේ විහිළුවක්ද නැද්ද? මේ විහිළුව තේරුම් ගත්තේ නැත්නම් හැමදාම දුකෙන් ඉඳ වෙනවා. ඇයි? කරන්න බැරි දෙයක් ගැන බලාපොරොත්තු තබා ගැනීම කරන්න බැරි දෙයක් ගැන බලාපොරොත්තු තබා ගැනීම මහා දුක්ඛ ස්කන්ධයකට හේතු වෙනවද නැද්ද? හැම කෙනෙක්ම කරන්නේ ඒකද නැද්ද? හැම කෙනෙක්ම කරන්නේ ඒක. මේ ජීවිතේ වැරදිච්ච තැන එතන. අන්න පින්නත් මේ වාසනාවන්ත කාලය මේ පින්නත් ඇත්තන්ටම උරුම වෙච්ච වාසනාවන්ත කාලය ඔන්න ඔය ආබාධය සකස් කරනවා. මොකක්ද ආබාධය? අනාත්ම වූ ලෝකය ඔය හිත අරමුණු කරන්නේ අනාත්ම වශයෙන්ද ආත්ම වශයෙන්ද? ආත්ම වශයෙන්. ආත්ම වශයෙන් අරමුණු කරනවා. ඒක කවුරු හරි ඉගන්වනවද? ඉගන්වෙන්නේ නැහැ. එහෙනම් උපතින් අරගෙන ඇවිල්ලා තියෙන හිත ආබාධයක්ද නැද්ද? ඇයි? එයා වැරදියට හිතන එක්කෙනෙක්. දැන් මොකද කරන්නේ? ආබාධිතයා ඉස්සෙල්ලාම දැනගන්නවා පිටත් මං ආබාධිතයි කියලා. ආබාධිතයි කියලා දැනගත්තට පස්සේ එයා හොයන්නේ මොකක්ද ඊළඟට? මේකට පිළියමක් තියනවාද? හේතුවක් තියනවාද? පිළියමක් තියනවාද? කොහොම මේකට හේතුවක් තියෙනවා මේ ආබාධයට හේතුවක් තියෙනවා නම් අන්න නුවණ තියෙන තැනත් දැනගන්න ආබාධය නැතිකරන්න පුළුවන් එකක් හේතුව නැතිකරන්න පුළුවන් කියලා. ඒ නැති කිරීමේ මාර්ගයක් තියෙනවද කියලා බලනවා. බලනකොට තමයි උතුම් බුද්ධෝත්පාද කාලයක විතරක් මේ රෝගවලට පිළියම තියෙන පිළිබඳ. ඒ මහා වෙදදුරා තමයි හිත සුවපත් කරන මහා වෙදදුරා තමයි උතුම් බුදුරජාණන් වහන්සේ. මේ හිතේ තියෙන ස්වභාවයම වෙනස් වෙනවා පිළිබඳ. චින්තන රටාව වෙනස් වෙනවා. තමන්ට මේ ලෝකය දැනෙන හැටි, තමන්ට මේ ලෝකය හැඟෙන හැටි, තමන්ට මේ ලෝකය තේරෙන ඔක්කොම විදිහ වෙනස් වෙනවා. ලෝකය ගැන දැනෙන හැඟෙන හැටි වෙනස් වෙනකොට මොකද වෙන්නේ? දුක් උපදින්නේ නැහැ. ඇත්ත විදිහට තේරෙන්න පටන් ගන්නවා. රූපයක් දිහා බලලා සුවයි, සුන්දරයි, මధుරයි, ප්‍රියයි මේක මගේ වසඟේ තියාගන්න ඕන මේක මගේ කරගන්න ඕන කියලා හිත උත්සාහ කරපු වින්දා තමයි ඒ පිටිපස්සේ හඹාගෙන ගියේ අතීතේ. යම් කෙනෙකුට දැන් තේරෙනවා නම් කිසිම දෙයක් තමන්ගේ වශයට ගන්න බෑ කියලා එයා යමක් හඹාගෙන යයිද? මම මේ පිටත් ඇත්තන්ගෙන් එක ප්‍රශ්නයක් අහනවා. ජීවිතේට බොහෝ දුක් එකතු වෙලා තියෙනවද නැද්ද? මේ එකතු වෙලා තියෙන බොහෝ දුක් බලාපොරොත්තු තියාගත්ත හින්දා ඇතිවෙච්ච දේවල් වල කිව්වොත් මොකද කියන්නේ? බලාපොරොත්තු වෙච්ච දේවල් හින්දා ඇතිවෙච්ච දුක්. ඇයි ඒ? කැමති හින්දා ඒකට. නමුත් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන මහා ගැඹීර වාක්‍යයක් තියෙනවා. යම් පින්චාන ලැබති තම්පි දුක්ඛං කැමති දේ නොලැබීමේ දුක ඒක සත්‍යයක් වෙනත් කැමති දේ නොලැබීමේ දුක කියන එක ආර්ය සත්‍යයන් වලට ගැලෙන සත්‍යයක් උතුම් බුදු කෙනෙක් තුන් ලෝකේ අවබෝධ කරගෙන මනුස්ස సంతානයේ කැමති දේ නොලැබීමේ දුක් ඇති වෙනවා කිව්වනම් ආයතන එක නවත්තන්න දෙයක් නැහැ එහෙනම් කැමති දේ නොලැබීමේ දුක් නැති කරන්න කැමති දේ ලබාගෙන නෙවෙයි කැමති දේ නැති කරන්න ඕන හිතේ ඇයි කැමති දේ තියෙනවා නම් දුක් ඇති වෙනවා එහෙමනම්. එහෙනම් කැමති දේ නැති වුණා නම් කැමති කියලා දෙයක් නැති වුණා නම් ඒ දුක හටගන්නේ නැහැ. අන්න ඒ කැමති අකමැති කියන ඒවා නැති කරන හිත පින්වත්නි අමාරුවෙන් දරාගෙන පාලනය කරගෙන අමාරුවෙන් මේ පිළිවෙත තුළ දිගටම ඉඳ අවශ්‍ය වෙන්නේ නැහැ. යම් කාලයක් Taman මේ ආසාවන් තියෙන වෙලාවෙන් වෙන් වෙලා ඒ අවශ්‍ය කරන පිළිවෙත පුරනකොට පින්වත්නි Tamanට යම් කාලයකදී මොකද වෙන්නේ? ඒක નિરાයාසයෙන් බවට පත් වෙලා Tamange හිත ඒ කැමති ඒවා පිළිගන්නේ නැති තත්යකට කැමති විදිහට හිතන්නේ නැති තත්යකට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. කිසි දෙයක් කරන්න යන්න ඕනේ නැහැ මේ ධර්මයත් එක්ක විසඳුමක් තියෙනවා කියලා දැනුම් නැත්නම් හිතට. මේ බලන්න. අවසාන කාරණාවට අපේ හිත යොමු කරමු. මොහොතකට හිතන්න දැන් පින්වත්නි ශරීරය පිළිබඳ අපි කතා කරා. ශරීරය Tamange වශයෙන් ගන්න බෑ කියලා. ශරීරය තමන්ගේ වශයෙන් ගන්න බෑ මේකේ gediyak આવොත් ඒක බාර ගන්න වෙනවා. ඒක මං කරගත්ත දෙයක් නෙවෙයි කියලා. හිත ගැන මොකද කියන්නේ? තරහ යන එක මං කරගන්නවද? ඊර්ෂ්‍යාව ඇති වෙන එක මං කරගන්නවද? නෑ තරහ යනවා. තරහ ගියාම මේ ඇත්තෝ ඇත්තටම කෙනෙකුට අපි හිතමු හිතවත්ම කෙනෙකුට තරහ ගිහලා හොඳටම බයිනා එක එකක් කිය කිය. පස්සේ කල්පනා කරන්නේ නැද්ද? අපරාධ මම මේවා කිව්වේ කියලා. නොකිය යුතු දේවල් කිව්වා කියලා. මම අහනවා මේ අයගෙන් තරහා ගියාම ඇත්තමද කියලා බයින්නේ. ඇත්තම කියලාද බයින්නේ බොරු චෝදනා වලින් බයිනවද නැද්ද? තරහා ගියාම බොරුත් එක්ක කියලා බනිනවා. හිතේ නැති දේවල් කියනවද නැද්ද? මම මෙහෙම කරන්නයි ඉන්නේ මම මෙහෙම කරන්නයි ඉන්නේ කියලා එහෙම බොරු වලක් කියනවද නැද්ද? ඒ අපිට තරහා ගියාම වෙන කෙනෙකුට තරහා ගිහලා අපිට බැන්නාම අපි කොහොමද හිතන්නේ? ආ තරහා ගිය වෙලාවට තමයි හිත ඇතුලේ තියෙන දේවල් ඔක්කොම එළියට එන්නේ කියලා එහෙම නේද? ඒ මොකද? අපි හිතන එයාගේ හිතේ ඇතුළේ තියෙන ඔක්කොම ඇත්ත තමයි ඒ තරහ ගියාම කිව්වේ කියලා. Taman ගැන හොඳට විමසලා බැලුවොත් ඔය ප්‍රශ්නේ විසඳෙනවා පින්නන්ද. හුඟාක් අය මේ ලෝකේ ඉන්න වෙන කෙනෙකුට තරහ ගිය වෙලාවට කියපු ඒවා හිතේ තියාගෙන හරියට දුකෙන් ඉන්නවා. එක වචනයක් කියවුණා කියලා. හැබැයි මේ පැත්තෙන් නම් ඕන තරම් ඒවා කියලා කියනවා. දැන් තේරෙනවද තරහ යන එක Taman කරගත්තද? නෑ. ඒක මට වුණා. තරහ යන එක මට තරහක් ආවා මට. නේද? තරහක් ආවා. හේතු ඇති වුණා ඒක. ඉතින් ඒ වෙලාවට මම දන්නේ මොනවා වුණාද? මොනවා කිව්වද මොනවා කෙරුවද කියලා දන්නේ නැහැ. හොඳයි උදෑසනක අපේ මූණේ ගෙඩියක් ඇවිල්ලා තිබ්බා කියලා හිතන්න. එතකොටත් එහෙමද නැද්ද? ඒක මම කරගත්තද? එහෙනම් මූණේ එන ගෙඩියකුයි හිතේ එන තරහයි දෙකම එක වගේද නැද්ද? හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒ දෙකම එක වගේයි. ඒවා එකක්වත් මම කරගත්තේ නැහැ. අනුන්ගේ මූණක ලොකු ගෙඩියක් ඇවිල්ලා තිබ්බා කියලා හිතන්න. අපි ගිහිල්ලා ඒ දැනත්තට බයිනවද? මොකද ඔහේ gediyak දාගත්තේ කියන්නේ. ඇයි ඒ? හොඳටම දන්නවා පින්නන්නේ මේ gediy දාගත්තේ යා නෙවෙයි කියලා. ඒක තේරෙනවද යන්තම් හරි? අන්න බලන්න වෙන කෙනෙක්ගේ මුහුණක gediyak දාගත්තාම gediyak ඇවිල්ලා තියෙනකොට ඒක දැකලා අපිට තරහ යන්නේ නැහැ. ඇයි අපේ හිතේ කඳුර ගන්නවා හරියට? ඒක යා කරගත්ත එකක් නෙවෙයි. ඒක ඇවිල්ලා. එයාට රිදෙන්නේ නැති. මම උදව් කරන්න ඕනේ. ආන් එහෙම සිතුවිලි නේද පහළ වෙන්නේ. හොඳයි. අවසාන ප්‍රශ්න අහනවා පිළිබඳව මම මේ ධර්ම දේශනාවේ මේ අයගෙන් කෙනෙකුට හොඳටම තරහ ගියාම අපේ හිතට අරමුණු වෙන්නේ අර gediyak දාපු වෙලාවේ වගේම නෝ ඇත්තටම එහෙමමද නැද්ද කෙනෙක්ගේ මුහුණට gediyak දාපු වෙලාවක අපිට දැනෙන්නේ ඒක එයා කරගත් එකක් විදිහට නෙවෙයි කෙනෙකුට තරහ ගියාම අපිට දැනෙනවා නම් ඒක එයා කරගත් එකක් නෙවෙයි කියලා එයාගෙන අපිට තරහ එයිද නෑ තරහ යන්නේ නැහැ. කෙනෙක් අපිට දැඩිව ආදරය කරනකොට අපිට දැනෙනවා නම් ඒක එයා කරගන්න එකක් නෙවෙයි ඒක එයාට වෙච්ච එකක් කියලා. ඒ ආදරය ගැන ලොකු බලාපොරොත්තුවක් එයිද? ඇයි? හේතු නැති කල්හි ඇති වෙනවා හේතු නැති කල්හි ඒක නැති වෙනවා කියලා දන්නවා පින්නොත්. බලන්න. මියදෙන්න හදනවා සමහර ඇත්තෝ තවත් කෙනෙක්ගේ ආදරයක් ගැන කිය කිය. හැබැයි වෙනත් හේතුවක් ඇති වුණාට පස්සේ අරවා තියනවද නැද්ද කියලාවත් දැනෙන. ඒකට පස්සේ දොස් කියලා වැඩක් නැහැ. හේතු ඇති කල්හි ඇති වෙනවා. හේතු නැති කල්හි මේ ලෝකේ අපි මේ හේතු අනුව සකස් වෙන දේවල් ගැන හිත හිත ඉන්නවා. ඒවා අපිට ඕන හැටියට කියන්න බැහැ. ඒකට හුලං ගහනවා වගේ. හුලං හමනවා වගේ. හුලං හමන එක කාටවත් වෙනස් කරන්න බෑ. වැස්ස වහින එක කාටවත් වෙනස් කරන්න බෑ. ඒවා හේතු ඇති වුණොත් වහිනවමයි. එහෙම නේද? ආන් ඒ වගේ පින්නක් නේ අනාත්මයි කියන එක මේ ශරීරයේ අස්සක් මුල්ලක් නැහැ මේ හිතේ අස්සක් මුල්ලක් නැහැ හැම නිමේෂයක්ම හැම අංශුවක්ම අනාත්ම ස්වභාවය කියන තමන්ට උනේට තියාගන්න පුළුවන් ඒවා නෙවෙයි. රූප විතරක් නෙවෙයි නාම කොටසත් එහෙමයි. සබ්බේ ධම්මානත්තාති සියලු ධර්මයන් අනාත්මයි. එහෙනම් ඔය බලාපොරොත්තු වෙලා තියෙන රූප බලාපොරොත්තු වෙලා තියෙන නාම කියලා කියන තමන් අනුන්ගේ හිත් අනුන්ගේ ශරීර කියන මේ හැම එකක්ම තමන්ට ලැබෙන ආදරය කරුණාව මෛත්‍රිය ආදී වශයෙන් මේ ලෝකේ තියෙන හැම එකක්ම නිබඳව নিরතුරුව හේතු අනුව සකස් වෙලා නේවා විතරයි අර මූණේ ආපු gediyak වගේ. බලන්න අනිත් අයගේ හැඟීම් Tamanට අනිත් අයගේ මූණේ ආපු gediyak වගේ කියලා දැනෙනවා නම් කවුද නිදහස්? හැම වෙලෙම හිතුවක්කාරයි මගේ වසඟයට ගන්න බෑ කියලා දැනෙනවා නම් ඒ තනත්තුගේ හිත මේ ලෝකෙ කිසි දෙයක් ගැන බලාපොරොත්තු නොකියයිද නැත්නම් ඉබේම නොකිය වෙයිද? කිය වෙන්නේ නැහැ පින්නනේ. කියන්නේ නැහැ නෙවෙයි. දැන් සමහර වෙලාවට ධර්ම ශ්‍රවණය කරලා සමහර අය ඉන්නක මම ආය කවදාකවත් බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙනවා. ඒක තමයි හොඳම වැඩේ කියලා ඔය කලකිරිච්ච වෙලාවට බලාපොරොත්තු කැඩිච්ච වෙලාවට ඕනෑ තරම් අනිස්ථාන අරන් නැද්දහම. නේද? ඉන්නක මම කිසි දෙයක් ගැන බලාපොරොත්තු නැතුව ජීවත් වෙනවා. හැබැයි ටික දවසකින් ආය ඒකම වෙනවා. ඇයි ඒ? ආබාධිතය කොච්චර කෙලින් ගන්න හැදුවා? ආබාධය හොඳ කරගන්නකම් ආබාධිත විදිහටමයි යන්නේ. එහෙනම් අන්න ඒ ආබාධිත හිත සුවපත් කරගන්න පුළුවන්කමක් තියෙනවා පින්නත් නේ. ඒක මහා අනර්ග වස්තුවක්. ආබාධය සුවපත් කරගන්නවා කියලා කියන්නේ බලන්න මේ ආබාධයේ தත්ත්වය නැති කරගත්තට පස්සේ මේ හිත් පින්වත් මේ එතනින් එහාට කුමක්ද වෙන්නේ? බලාපොරොත්තු ඇති කරන්නේ නැහැ. ඒක අපි වැට බැඳලා බලාපොරොත්තු තියාගන්න නැහැ ඔහේ කියලා ඉවරලා තමන්ගේ හිත ආරක්ෂා කරන දෙයක් නැහැ. ඒ හිතට බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමන්ට අනවශ්‍ය විදිහට හැසිරෙන ඉතාමත්ම කලකිරීම ඇති වෙලා තියෙන තමන්ගේ දරුවෙක් ඉන්නවනම් නිවසක. ඒ අය ඒ දරුවා වෙනුවෙන් මොකද කරන්නේ? කියනවා මට දැන් කලකිරිලා තියෙන්නේ. මට ඇති වෙලා තියෙන කියලා බලාපොරොත්තු තියන්නේ නැහැ. දෙමව්පියෝ. ආන්ගේ වගේ හිතුවක්කාරයි මේ ශරීරය, හිතුවක්කාරයි මේ හිත. අපිට ඕන හැටියට තියෙන්නේ අනුන්ගේ හිත ඊටත් වැඩි එහා. එහෙනම් කිසිම බලාපොරොත්තුවක් Tamanට ඇති වෙන්නේ ඇති වෙන්නේ නැති තත්යකට ගන්න පුළුවන් පින්නත් මේ හිත. ආන්ගේ එතකොට හිතේ ආබාධය හොඳ වුණා කියනවා. හිතේ ආබාධය හොඳ කරගන්න අවශ්‍ය කරන දේශනාව තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මය. ඒ අනුව අපේ හිත යොමු කරොත් පින්නත් මේ විදිහට සියලු දුක් වේදනා දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක මේ පින්නත් අත්ව කල්පනා කරන. ඉතාලම කෙටියෙන් සඳහන් කරේ එකම දෙයයි අපිට ධර්ම දේශනාවෙන් දේශනා කරන්න ඕනුනේ උත්පත්තියෙන් ලැබුණ විපරීත විදිහට මෙනෙහි වෙන හිත. විපර්යාසයකට භාජනය වෙලා තියෙන නිත්‍ය දේවල් අනිත්‍ය විදිහට, අනිත්‍ය දේවල් නිත්‍ය විදිහට, සැප දුක් දේවල් සැප විදිහට, අනාත්ම දේවල් ආත්ම විදිහට දැනෙන හැඟෙන මේ හිත Taman කල්පනා කරන්ද ඇත්ත දැනෙන විදිහට සකස් කරන්න පුළුවන්කමක් තියෙනවා. අන්න ඒ ඇත්ත දැනෙන විදිහට සකස් කරගත්තද අන්න ඒ තැනත්තන්ට පින්වත්නි තමන්ගේ ජීවිතේ ඉතාම සෝදායකව ගත කරන්න පුළුවන්කමක් තියෙනවා. එවැනි වූ අරමුණක් සඳහා මගේ මේ ජීවිතය යොමු කරගන්නවා උතුම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මගේ ජීවිතය සකස් කරගන්නවා මේ හිත සකස් කරගන්නවා සියලු ආබාධ වලින් දුර වෙලා ඉතාමත් සැනසීමේදායක ජීවිතයක් මගේ ජීවිතය බවට පත් කරගෙන සංසාරික ජීවිතය සුවපත් කරගෙන ජාති ජරා ආදී අනන්ත අප්‍රමාණ සංසාරික දුක්ඛ ස්කන්ධයකින් නැවත වාරයක් දුක් විඳින්න සිද්ධ නොවන උතුම් ජීවිතයක් බවට මේ ජීවිතය මම පත් කරගන්නවා මේ බුද්ධ ශාසනයේදීම සතර පායෙන් නිදහස් වෙනවා කියන අදිෂ්ඨානය කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්කන්තු දේශනං තිරං රක්කන්තු මං පරන්ති අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන් වහන්සේ මහව ඉහළගෙන ගල්ලෑවීර පුරාණ ආරණ්‍ය සේනාසන අධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය පූජ්‍යපාද කුඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ අපේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවය සමග චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු